ධර්මානුශාසනාව විසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්මදේශනා මාලාවේ අද තුන්වන ධර්මානුශාසනාව. ගෞරවනීය දේශකයන් වහන්සේ කෙළණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දූණගහ ඉන්දුරාගාර ශ්‍රී ජේතවනාරාම විහාරවාසී අතිපූජ්‍ය ඉන්දුරාගාරේ ධම්මරත්න ස්වාමීන් වහන්සේ සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං හදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස පටිසංකා යෝනිසෝ පින්ද පාතං පටිසේවාමි නේව දවාය න මදාය න මණ්ඩනාය න විභූෂනායාති ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික පින්වත්නි අදත් මේ පින්වත් පිරිස සූදානම් වන්නේ ලෝකස්වාමී බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ලෝකහිතානුකම්පී දේශනා අතරත තවත් එක් ධර්ම කාරණාවකට ඇහුම්කන් දීම සඳහායි. අද දවසේ මාතෘකා පාඨය වන pāli වාක්‍යය සඳහන් කරන්නේ ප්‍රත්‍යවේක්ෂණ ධර්මතාව හැටියටයි. ප්‍රත්‍යවේක්ෂාව යන වචනේහි තේරුම පෙරලා බැලීම වටා බැලීම නිරීක්ෂණය කොට බැලීම සමාලෝචනය කිරීම අධීක්ෂණය කිරීම වැනි අර්ථයන්ගෙන් සමුපලක්ෂිත අර්ථයක් තමයි ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන වචනයෙහි තේරුම වන්නේ ප්‍රතිඅවේක්ෂණය ප්‍රත්‍යවේක්ෂණය වශයෙන් විග්‍රහ කරගන්නට පුළුවනි. මොනවා ගැන පෙරලා බැලීමද මොනවා ගැන අධීක්ෂණය සමාලෝචනය නිරීක්ෂණය සම්නිරීක්ෂණය පරීක්ෂණය කිරීමද මෙහිදී අවධාරණය කරන්නේ කාරුණික පින්වත්නි බුදු පියාණන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂාව ප්‍රධාන අවස්ථා හතරකදී කරන්න කියලා අපට උපදෙස් දීලා තියෙනවා. ඒ ප්‍රධාන අවස්ථා හතර තමයි සිව්පසය. ඒ කියලා කියන්නේ චීවර, පින්දපාත, සේනාසන, ගිලානපච්චය නමින් හඳුන්වනු ලබන ප්‍රත්‍යවේක්ෂා කරනු ලබන සිව්පසය. ප්‍රත්‍යය හතර ප්‍රත්‍ය හතර නැත්තම් සිව්පසය නමින් හඳුන්වනු ලබන්නේ කුමක්ද? චීවර කියන වචනේ ඇහෙනකොට අපට දැනෙන්නේ සිවුරු. පින්දපාත කියනකොට අපට දැනෙන සංස්කෘතිකාර්ථය ස්වාමින් වහන්සේ නමක් පාත්‍රයක් අරගෙන මහා මග පිඬු සිඟා වඩින දර්ශනයක් ලැබෙන්නේ. සේනාසන කියලා කිව්වහම නැවෙන්නේ ස්වාමින් වහන්සේලා වැඩ වාසය කරන ආරණ්‍ය. එතකොට ගිලාන පච්චය ගිලන් පස යන වචනය ඇහෙනකොට අපිට දැනෙන සංස්කෘතිකාර්ථය තමයි ස්වාමින් වහන්සේලාට බුද්ධ පූජාවට බෝධි පූජාවට අපි පූජා කරන දියරමය වූ ආහාර පානය පානීය දියරය දැන් මේවට මේ විදිහට අර්ථ ලබා දුන්නත් සංස්කෘතිකව අර්ථයක් ඒ විදිහට එකතු වුණාට සැබවින්ම මෙහි අපේක්ෂිතාර්ථය ඒක නෙමෙයි වචනයක තියෙනවා වාච්‍යාර්ථ ව්‍යංගාර්ථ ලක් හස්‍යාර්ථ, ව්‍යංජනාර්ථ, ඒ වගේම ධ්වන්‍යාර්ථ, සංස්කෘතිකාර්ථ වශයෙන් අරුග්ගෙන් වෙන ස්වභාවයන් අර්ථ ਵਿਚාරයේහි උගන්වනු ලබන මෙතනදී කාරුණික පින්වත්නි බුද්ධ දේශනාවෙහි එන මේ pāli වචන සිංහලයට එන්නේ භාවිත පරිසරයත් එක්ක එන පාරිසරික අර්ථයකින් ධාරානිපාත කියන වචනය ලොකු කියන අර්ථයට පාවිච්චි කරන්න බෑ පාවිච්චි කරන්න පුළුවන් වැස්සකට පමණයි. ඒ වගේ අපි ගිලම්පස කියලා කියන වචනය විග්‍රහ කරගන්නේ නැතිව සංස්කෘතික අර්ථය පමණක් ගන්නවා. නමුත් මේ ධර්ම දේශනාව වඩාත් මනවින් වටහා ගැනීමට නම් මේ සංස්කෘතික තේරුමට එහා ගිය තේරුමක් බැලිය යුතු වෙනවා. ගිලාන පච්චය කියන තැනින් මෙහාට පටන් ගමු. ගිලාන පච්චය කියන්නේ pāli වචනය ගලාන ප්‍රත්‍යය කියලා සංස්කෘතයෙන් ගන්න පුළුවන් ගිලන් පස කියලා සිංහලයේහි එනවා. ගිලන් කියලා කියන්නේ ග්ලාන පාලියෙන් ගිලාන ගිලන් වෙනවා කියලා කියන්නේ ලෙඩ වෙන එකට. ඒතර ලෙඩ වුණාම උවමනා කරන ප්‍රතිකර්මය තමයි ගිලාන ප්‍රත්‍යය නමින් හඳුන්වනු ලබන්නේ. ලෙඩ වුණාම ඕන වෙන්නේ මොනවද? ලෙඩ වුණාම ඕන වෙන්නේ බෙහෙත්. එහෙමනම් ගිලන්පස යන්නේහි පූර්ණාර්ථය තමයි බෙහෙත් හේත් කියන එක. වෙද හෙදකම් කියලා කියන එක. එතකොට සංස්කෘතිකාර්ථය තමයි අර පුද පූජා වලට පවත්වන දියරමය පානය. නැත්තම් දියර ආහාරය. ඒක සංස්කෘතික තේරුම. හැබැයි තේරුම තමයි බේත් හේත් කියන එක. ඒතර සේනාසන. සේනාසන කියද්දී අපිට දැනෙන සංස්කෘතික තේරුම අපි කතා කළා. ඒ සෙන්නසුන් කියන සිංහල වචනය පාලියට එන්නේ සේනාසන වශයෙන් සංස්කෘතයට ගත්තාම ඒක සයනාසන නමින් හඳුන්වන්නට පුළුවනි. සයනාසන කියන වචනය විසන්ධි කරලා ගත්තාම සයන ආසන වශයෙන් වචන දෙකක් හැටියට හඳුනා ගන්න පුළුවන්. සයන කියන්නේ ඇඳ. ආසන කියන්නේ පුට්ටු. ඒ කියලා කියන්නේ ඇඳ පුට්ටු. තවත් විදිහකින් ඉඳුම් හිටුම්. ඒතර ඉඳුම් හිටුම් නම් ඒවා ඕනේ කරන්නේ අර කියාපු සේනාසන වලට ආරණ්‍යවලට නෙමෙයි. දැන් සංස්කෘතිකාර්ථයෙන් මෑත්වගත් පූර්ණාර්ථයට අනුව සේනාසන කියලා කියන්නේ ඉඳුම් හිටුම්. එතකොට ගිලානපච්චය කියන්නේ බේත් හේත් සේනාසන කියන්නේ ඉඳුම් හිටුම්. පින්ඩපාත කිව්වහම සංස්කෘතිකාර්ථය අපි කතා කළා. ඒත් පින්ඩ කියන්නේ පිඬු. පිඬු කියලා කියන්නේ ගුලි. පාත කියන්නේ වැටෙන එක. පින්ඩ පාත කියලා කියන්නේ ගුලි වශයෙන් වැටෙන එක. එතකොට මොකටද මේ පිඬු සිඟා යන්නේ? ආහාර පාන සඳහා. යැපීම සඳහා. එතකොට එහෙමනම් පූර්ණාර්ථය තමයි පින්ඩපාත යන්නේහි ආහාර පාන කියන එක. එහෙමනම් චීවර යනු ස්වාමීන් වහන්සේලාගේ සිවුර උනාට සිවුර ස්වාමීන් වහන්සේලාගේ ඇඳුමයි එහෙමනම් ඇඳුම් කියලා කියන්නේ නැත්නම් ඇඳුම් පැළඳුම් තමයි මෙතනදී චීවර නමින් පොදු අර්ථයේ පූර්ණාර්ථයේහි ගැනෙන්නේ. එහෙනම් මොනවද මේ සිව්පසය කියන්නේ ඇඳුම් පැළඳුම් ආහාර පාන ඉඳුම් හිතුම් සහ බෙහෙත් හේත් ඒ අනුව තමයි චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චය කියන පාලි වචන වලින් හඳුන්වනු ලබන සංස්කෘතිකාර්ථයෙන් නැත් වූ පූර්ණ අර්ථය. එහෙනම් මේ කියාපු කරුණු මොනවද? මේවා පරිභෝජනීය භාණ්ඩ. මිනිස්සු කවුරුත් පොදුවේ පාවිච්චි කරන පාරිභෝගික ද්‍රව්‍ය. ඇත්තටම කිව්වොත් මිනිසෙකුගේ මූලිකම අවශ්‍යතා. තවත් වචනයකින් කිව්වොත් අත්‍යවශ්‍යතා. එතකොට මිනිහෙකුට උවමනා කරන අත්‍යවශ්‍යතා හතර මේ බබ බුදු පියාණන් වහන්සේ සඳහන් කරන්නේ මේත වසර 2000 600කට ආසන්න කාලයකට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය අද වෙනකොට නිර්වචනය කරනවා මූලික මිනිස් අවශ්‍යතා පහක් ඒ තමයි ඇඳුම් පැළඳුම් ආහාර පාන ඉඳුම් හිටුම් බේත් හේත් සහ අධ්‍යාපනය කියලා බුදු පියාණන් වහන්සේ අධ්‍යාපනයේ මූලික අත්‍යවශ්‍යතා හතර අතරට නොදන්නේ අධ්‍යාපනය කියලා කියන්නේ අද අප විසින් හඳුන්වනු ලබන අධ්‍යාපනය නෙමේ නිසා. අම්මා අපච්චිගෙන් ගෙදර පවුල් පවුල් පරිසරය විසින් ලබන්නා වූ ජීවන අධ්‍යාපනයටයි අධ්‍යාපනය කියලා කියන්නේ. ඒතර මුළු මෝ අත්‍යවශ්‍යතා හතර සම්පූර්ණ වුණාම ලබන දේ තමයි අධ්‍යාත්මය. වෙන එකක් හැටියට ගන්න බැරි විදිහට බුදු පියාණන් වහන්සේ විග්‍රහ කළේක එය වෙන එකක් හැටියට අද ගන්නා නිර්ණායකයට වඩා ශාස්ත්‍රීයයි කියන එකත් අවධාරණය කරගත යුතු වෙනවා. කාරුණික පින්වත්නි මේ කියාපු පාරිභෝගික ධර්මතා හතර පාවිච්චි කරන්න ඕන විදිහ මොකද්ද? අපි යමක් පරිභෝජනය කරනකොට පරිභෝග කරනකොට ඊට අදාළ ආචාර ධර්ම තිබෙනවා. ඒ ආචාර ධර්ම උල්ලංඝනය නොකර පවත්වාගෙන යා යුතුව තියෙනවා. ආචාර ධර්ම උල්ලංඝනය නොකර ඊටාම පැහැදිලිව මේ කියපු පාරිභෝගික ධර්මතා පරිභෝජනය කළ යුතු වෙනවා. ආචාර ධර්ම උල්ලංඝනය කරලා පරිභෝග කරන අවස්ථා අපිට නොඅඩුව දැන් දක්නට ලැබෙනවා. එහෙම පාරිභෝගික භාණ්ඩ ආචාර ධර්මීය නොවන ආකෘතියෙන් ආකාරයෙන් පරිභෝජනය කරන්න ගත්තහම තමයි ලෝකයේ ගැටුම් ඇති වෙන්නේ අසම්ම තුලිතතා ඇති වෙන්නේ අසහනය ඇති වෙන්නේ යුද්ධ කල කෝලාහල ඇති වෙන්නේ. කාරුණික පින්වත්නි. ස්වාමින් වහන්සේලාට දානේ වළඳනකොට ඒ වගේම ඇඳ පුටු භාවිත කරනකොට සේනාසන උපකරණ භාවිත කරනකොට බෙහෙත් හේත් භාවිත කරනකොට සිවුරු පෙරවනකොට වාක්‍යයක් හැටියටම ප්‍රත්‍යවේක්ෂණය සිහිපත් කරන්නේයි සම්ප්‍රදාය විසින් අපට උගන්වනු ලබන. ඒ ප්‍රත්‍යවේක්ෂණ වාක්‍යය තමයි ධර්මදේශනාවේ මාතෘකාව කරගත්තේ. දැන්ෙහි තේරුම බලමු. පටිසංකා යෝනිසෝ පින්දපාතං පටිසේවාමි. දැන් පින්දපාතය ගැන විතරයි මේ වාක්‍යය. මම මේ දාණය වළඳනවා. එතකොට මොකටද? නේව දවාය. දහනය කිරීම පිච්චීම සඳහා නෙම. දිරවන්න හින්දා නෙමේ මේ වලදයි. න මදාය. අහංකාරය ඇති කර ගැනීම සඳහා නෙමෙයි මේ දානේ වලදයි. න මණ්ඩනාය. හැමත ලස්සන වෙන්න ඕන හින්දා හරි රූමත් වෙන්න ඕන හින්දා හරි නෙමෙයි මේ වළඳන්නේ. නමණ්ඩනාය න විභූෂනාය අලංකාර වෙන්න හින්දා නෙමෙයි මේ දානේ වළඳන්නේ. එතකොට නේව දවායන මදායන මණ්ඩනායන විභූෂනාය එන මොකටද? යාවදේව ඉමස්ස කායස්ස තිතියා යාපනාය නිකම්ම නිකම් මේ ශරීරයේ යැපීම සඳහා පමණයි විමස්ස කායස්ස තිතියා කායස් තිතිභාවය කය පවත්වා ගැනීම ඇඟ මැඩත්තු කර ගැනීම සඳහා පමණයි මේ ආහාර ගන්න යාපනාය යැපීම සඳහායි මේ ආහාරය ගන්න විහිංසූප රතිය හිංසාවක් පීඩාවක් කිරීම සඳහා නෙමෙයි මේ ආහාරය ගන්න විහිංසු කරතිය. මොනවටද එහෙනම්? බ්‍රහ්මචර්යා නුග්ගහාය. බ්‍රහ්මචර්යා අනුග්‍රහාය බ්‍රහ්මචර්යාවට අනුග්‍රහය සඳහා මේ ඇඟ පවත්වාගෙන යන්නේ නැතිව මහානකම කරන්ඩ බ්‍රහ්මචර්යාව කරන්ඩ යහපත් පැවැත්ම පවත්වාගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක හින්දා සිද්ධ වෙනවා ඇඟ පවත්වාගෙන යන්න ඇඟ පවත්වාගෙන යන්නේ බඹසර හැසිරෙන්නට ඕන නිසා. එහෙනම් ආහාර ගන්නේ බඹසර හැසිරෙන්නු වස් බ්‍රහ්මචර්යානුග්‍රහයෙන් ඉති පුරාණංච වේදනං පටියංකාමි නවංච වේදනං න උප්පාදිස්සාමි යාත්‍රාච මේ භවිෂ්‍යති මේවා දිග වාක්‍ය විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ යාත්‍රාච මේ භවිෂ්‍යති මාගේ යාත්‍රාව යැපීම සඳහා යාත්‍රාච මේ භවිෂ්‍යති අනවජ්‍යතාච අනවද්‍ය නිර්වද්‍ය පැවැත්මක් පවත්වාගෙන යාම සඳහා වැරදි නැතුව ජීවත් වීම සඳහා පාසු විහාරෝ පහසු විහරණය සඳහා එතකොට දැන් ඇඳුම් පැළඳුම් භාවිත කළා ඉඳුම් හිටුම් භාවිත කළා බෙහෙත් හේත් සහ ආහාර පාන භාවිත කළත් කාරුණික පින්වත්නි මේ කියන ආචාරශීලී භාවිතාව අප සතුව තියෙන්නට ඕන. දැන් මෙබඳු ආචාරශීලීතාවක් තිබිය යුත්තේ ඇයි? කාර්මික පින්වත්නි ලෝකයේ සම්පත් පුද්ගලයන් විසින් සමුපකාරිකව නිෂ්පාදනය කරන්නක්. ඒක කිසිසේත්ම හුදකලා ප්‍රයත්නක් නෙමෙයි. තවත් විදිහකින් කියනවා නම් කිසිසේත්ම තනි ප්‍රයත්නක් නෙමෙයි. තනි නිෂ්පාදනයක් නෙමෙයි. සාමූහික නිර්මාණ ලෝකේ තියෙන්නේ. අපි අද කන ගස්වල ගෙඩි ගෙඩි ගනකොට අපි දන්නේ නැහැ ගහ හිටෙව්වේ කවුද කියලා. අපේ පිඟානට ආහාරයක් එනකොට අපේ කෝප්පෙට තේ ටිකක් එනකොට ඒ තේකෝප්පේ ඇතුලේ අර බත්තිගාන ඇතුලේ චරිත කීයක් නම් අපිට නොපෙනෙන්න ඉන්නවද තියෙනවද කියන කාරණාව වැදගත්. එතකොට කීයක් චරිත විතර තියෙනවා වගේද පේන්නේ. තේ කෝප්පයක් ගත්තහම තේ එන්නේ තේ කොළ වලින්. තේ කොළ හැදෙන්නේ කොහොමද? ඒ ගහේ ඒ ගස් හැදෙන්නේ කොහොමද කොහෙද කවුද දැන් මෙහෙම බලාපුවාම තේ රෝපණය කළ තැනැත්තාගේ ඉඳලා මෙහාට තේ දළු නෙලීම තේ දළු කැපීම වේලීම කුඩු කිරීම ආදි වශයෙන් ගමේ කඩේට එනකම්ම කඩෙන් ගෙදරට එනකම්ම තේ එක්ක සම්බන්ධ වෙච්ච දායක වෙච්ච දහස් ගණනක් පිරිස ඉන්නවා. ඊට අමතරව කෝප්පේ. ඊට අමතරව වතුර. දැන් විශාල වෙලාවක් අරගෙන විග්‍රහ නොකලත් මේ පින්වත් පිරිසට වැටහෙනවා සුදුම තරම් පිරිසකගේ දායකත්වයක් මේ සඳහා තියෙන්නට ඕන එක තේ කෝප්පයක් එන්නේ. එහෙමනම් අපට පවස නිවාලන පැයක පමණ වේලාවක ජීවය ලබා දෙන උත්තේජනය ශාරීරිකව රඳා පවත්නා ශක්තිය අපට ලබා දෙන්න දහසක් දෙනෙක් දායක වෙන්නට අවශ්‍යයි. අපි කන බත් කොපමණ ප්‍රමාණයක් වේද? බත් පිඟානකට බත් එන්න කී දෙනෙක් ඕන? බත් හැදෙන්නේ කුඹුරේ. කුඹුර හැදෙන්නේ ගොයම. ගොයම හැදෙන්නේ මහා ගිනි කාස්තක අවුවේ. උඩින් යටින් මඩේ. ඒවට විශාල පිරිසක් අවශ්‍යයි. දාඩිය මුගුරු ගණන් වගුරන්නට අවශ්‍යයි. පොහොර ආදිය යොදන්නට අවශ්‍යයි. කපන්නට අවශ්‍යයි. විශාල මිනිස් දායකත්වයක්. විශාල මිනිස් එකමුතුවක්. සමුපකාරික එකමුතුවක්. මේ වෑයම තමයි සැබවින්ම බත් ඇටයක් බවට පත් වෙලා පිඟානට එන්නේ. මේ සමගම අවධාරණය කළ යුතුයි මේ ආහාර විනාශ නොකළ යුතුයි කියලා කියන්නේ. ඇයි? එක කැඳ බින්දුවක් හදන්න මිනිසුන් 100කගේ දාඩිය බින්දු මිනිසුන් 100කගේ කඳුළු බින්දු මිනිසුන් 100කගේ ලේ බින්දු එකතු වෙන්න ඕන. දාඩිය කඳුළු ලේ එකතු වෙලා තමයි කඳුළු බින්දුවක් නිෂ්පාදනය කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට කැඳ බින්දුව භාවිත කරන්නා වූ තැනැත්තා හෝ තැනැත්තිය අර ලේ බිඳුවටයි කඳුළු බිඳුවටයි දාඩිය බිඳුවටයි අදයක් දෙන්නට ඕන කෘතඥතා පූර්වක වෙන්නට ඕන අඩුම තරමේ නිന്ദා අපහාස නොකර සිටින්නට හරි ඕන දැන් ඉතා පැහැදිලි පාරිභෝගික ආචාර ධර්මය කියන්නේ මොකක්ද කියලා නිසා කාරුණික පින්වත්නි ලෝකය පරිභෝග කරන්නට අපිට අයිතිය තියෙනවා. හැබැයි අපි පරිභෝග කරන්නේ අතීතය විසින් ගොඩනැගූ ලෝකයේ පාරිභෝගික ද්‍රව්‍ය. එහෙත් අපිට සිද්ධ වෙනවා අනාගත ලෝකයට අතීතයේ කාර්යභාරය ඉටු කරලා කියන්නේ. තවත් විදිහකින් කිව්වොත් අද වර්තමානයේ ඌවාට හෙට වෙනකොට අද දවස අතීතය වෙනවා. එතකොට ඊයේ කියන දවසේ ඊයේදි වර්තමානයේ වුණාට අද වෙනකොට එය අතීතගත වෙලා තියෙනවා. සෑම තත්පරයකම සිද්ධිය වන්නේ අතීතගත වීමයි. ඒ අතීතගත වීම සිද්ධාන්තයක් හැටියට වටහා ගත්තොත් අපි පරිභෝග කරන්නේ අතීතයයි. අතීතය පරිභෝග කිරීම ආචාරශීලී වීමට නම් ඉතා පැහැදිලි ලෙස අතීත ගතවන වර්තමානයද අනාගතය උදෙසා ආයෝජනශීලී සමපකාරික ව්‍යායාමක නිෂ්පාදිතයන් ඇති කරවන තැනක තිබිය යුතුය. එමනොත් අනාගතයක් නැහැ. ඒක නිසයි කාරුණික පින්වත්නි අත්‍යවශ්‍යයෙන්ම ආචාරශීලී ගාම්භීර මනසක් පරිභෝජනවාදයේහි තිබිය යුතු වන්නේ. පරිභෝජන ක්‍රියාවලියෙහි තිබිය යුතු වන්නේ. ලෝක ජීවත් වෙන හැම සතෙක්ම ලෝක ජීවත් වෙන හැම ගහක් කොළක්ම මිනිස්සුන්ටම නෙමෙයි. ඒක මුළු සමස්ත ලෝකයටම අයක්. ලෝකවාසී බල සම්පන්න සත්වයා මිනිසා වන බව පැහැදිලි. ඒත් ලෝකවාසී එකම ජීවත්විය යුත්තා මිනිසා නොවේ. ඒ හින්දා ඇඟකට ඔළුව උත්තමාංගය තමයි. ඒත් නියපොත්ත නොයදගත්ද? ඇස් දෙක වැදගත් තමයි. ඇහි පිහාට නොයදගත්ද? ඒ වගේම සියලුම අංග උපාංග වැදගත් තමයි. උන්දුක පුච්චයත් නොවැදගත්මද? එමනේ. එමනේ. ඒක හින්දා සෑම ලෝකවාසී සත්වයක්ම දෙයක්ම දීපලක්ම අත්‍යවශ්‍යයි. ඒ අත්‍යවශ්‍ය භාවය රඳා පවත්වාගෙන යන්නට නම් ආචාරශීලී පරිභෝජනයක් අවශ්‍යයි. මේ ආචාරශීලී පරිභෝජනය නමින් හඳුන්වන කාරණාව මෙතෙන් සිට කතා කරමු. කාර්මික පින්වත්නි පරණ ලංකාවේ සුරුල්ලන්ටත් සැලකුවා. ගොවියෝ කුරුළු පාලුව කියලා කොටසක් ගොවිතැන් කිරීමෙන් අනතුරුව ඉතිරි කළා. කුරුල්ලන් සඳහා වෙන් කරනු ලබන මේ කුරුළු පාළුව ගොයමෙහි සෙස්සක් ගොයම් කපාගෙන කපාගෙන කපාගෙන ගිහිල්ලා පොඩි කොටසක් කුරුල්ලන් වෙනුවෙන් ඉතිරි කරනවා ඊට අමතරව සෑම සත්වයකටමත් එක තමයි වගා දිගා කරන්නේ ලෝකයේ හැම සතෙක්ම ජීවමානව ඉන්න ඕන කියන හැඟීම තිබුණා අලියා රැකෙන්නේ කොච්චරටද මිනිස්සාගේ ආයු පැවැත්මත් එච්චරමයි කියලා එක්තරා දාර්ශනිකයෙක් කියලා කියනවා. එච්චරට උදව් කරනවා සත්තු අපිට. මැස්සෝ නැත්තම් මී මැස්සෝ නැත්තම් පරාග පෝෂණය වෙන්නේ නැහැ මල්වල. පරාග පෝෂණය නොවන්නේ නම් පළ හටගන්නේ නැහැ මල්වල ගස්වල. එතකොට මැස්සා මී මැස්සා කොපමණනම් උපකාරීද? ඉතින්ද මේ ජීව පැවැත්මේ ස්වාභාවික පරිපාලන අංගයන් හැටියට තමයි සත්තු ජීවත් වෙන්නේ. ඒක නිසා ඉස්සර කාලේ වගා කරනකොට සත්තුන්ගෙන් ගොයම බේරා ගන්න, පළදාව බේරා ගන්න වෑයම් කළා මිසක් විනාශ කළේ නෑ. ගාටකොලටත් එහෙම තමයි. පරිසරය කපලා විනාශ කරලා ගිනි දාලා වගා කළේ නෑ. වනාන්තරයකට දර කඩන්න යන කිසිම කෙනෙක් පිහියක් අරගෙන ගියේ නෑ. ඒක තමයි පැවැත්ම ආචාර ධර්ම. ඒ ඇයි? දිරච්ඡාඩු අතු කඩන්ඩ කෙක්ක හොඳටම ඇති කොක්ක හොඳටම ප්‍රමාණවත් පිහිය අවශ්‍ය නෑ. පියෙන් කපන්නේ අමුගස්. අමු අතු. ඒ තරමටම පාරිසරිකයි. මේ තමයි පරිභෝජන වාදයේ සංස්කෘතික ඉදිරිපත් කිරීම. මිනිසා ජීවත් වෙන්නේ බොහෝ දෙනාගෙන් යැපි පරපටිබද්දා මේ ජීවිකා කියලා පරපටිබද්ද ජීවිතයක් අපි ගෙවම් කරන්නේ කියලා හැඟීමක් මිනිසා තුළ තිබුණා. පමණක් නෙවෙයි ලෝකයේත් එක්ක සහයෝගීව ජීවත් වෙනවා. ගරු කළා හැමතැනටම. කාරුණික පින්වත්නි අපි කුඩා කාලේ දැකලා තියෙනවා ගොවිතැන්පත් කරනකොට මිනිස්සුන්ගේ සංස්කෘතික ආචාර ධර්ම. එක්තරා ගොවියෙක් හිටියා. මේ ගොවි මහත්තයා තලප්පාව බැඳලා මීහරක් බාණක් නගුලේ බැඳලා වියගහ බැඳලා නගුලේ බැඳලා මේ හරක් බාණම අරගෙන එනවා. කුඹරට ඇවිදilla හාණ්ඩ ලෑස්ති වෙනකොට සියල්ලම සූදානම් කරලා ඉර බලලා අහස දිහා බලලා ඊට ගරු කරන. ඉරට ගරු කරන. ඊට පස්සේ කුඹුරේ අර ගොම් මීහරකුන් දෙදෙනා සියල්ල සූදානම් කරලා නගුල පිළිවෙලකට තියලා නගුල් වර්ග වෙනයි ගවයන්ට කියන නම් වෙනයි වෙනම සංස්කෘතියක් මේ ගොවිතැන්පත් කරන ගොවි මහත්තයා යනවා මීහරක් දෙන්න ඉස්සරහට ඉස්සරහට ගිහිල්ලා ගලවනවා තලප්පාව හිසේ තියෙන තලප්පාව ගලවලා අත් දෙක එකට එකතු කරලා මීහරකුන්ට ආයුබෝවන් කියනවා. වචනෙන්ම ආයුබෝවන්ද කියලා කියනවා. භෞතික වාදයෙන් ඔළුව නරක් කරගත්ත කෙනෙකුට මේක සිනහවට කරුණක් වෙන්න පුළුවන්. භෞතික වාදය විසින් ඔළුව ඔද්දල් කරගත්ත නරුම මනසක් තියෙන ප්ලාස්ටික් කොලුකාර කඩදාසි මොලකාර ඇඟකට මේක නොතේරෙනවා වෙන්න පුළුවන්. ඒත් මේක තමයි මහා සංස්කෘතියේ දැවැන්තකම. අත් දෙක උස්සලා ආයිබෝන් කියන. මේ හරකගෙන් නෙමෙයිනම් අපිට රකින්න විදියක් නෑ මේ. ආණ්ඩ විදියක් නෑ මේ කුඹුර. ඒක දරු කිරීම. මේක තේරුම් ගන්න බෑ අසංස්කෘතික මනසක කෙනෙකුට. ඒක නිකන් සිනහවට පාච්චල් කළ යුතු කාරණාවක් වෙනවා වෙන්න පුළුවන්. නමුත් පරිභෝජනයේ ආචාරශීලීතාවයක. කෑමකට ආරාධනා කරනකොට වතුර එකක් අල්ලගෙන ගියා. වතුර එකක් අල්ලගෙන යනකොට වතුරේකට අත තියලා ගරු කළා. පණක් නැති මල් වට්ටියට අත් දෙකෙන් දෝත කියලා අත ගැහුවා. එනවා ගරු කිරීම. නාණ්ඩ බැස්සත් වැවකට වැවට බහින තප්පරණියේදී වැවට බහින නිමේෂයේදී අත් දෙකෙන්ම වතුර දිහාට අත දික් කරලා වැව දෙසට අත දික් කරලා වැවේ අත ගෑවෙන්න ඉඩ ඇරලා වැවට තුන්සරයක් අත් දෙකෙන් ආචාර කරලා. ඒකට වඳිනවා කියලා නොකියුවත් තමක් ආචාර කරලා. තමයි වැවට බහින්නේ. ගෙඩි කඩන කෙනෙක් පොල් ගහට ගොඩ වෙන්න හදන්නේ ගහට වන්දනා කරලා. ගහ දෙවියන්ට කැප කරනවා. දෙවියන්ට කැප කළ ගස්වලට සලකුණක් දානවා පොල් කොළ වලින්. එච්චරට පරිසරයට ගරු කළා. වැඩ කරලා ඉවර වෙච්ච උදැල්ලවත් හොදන්නේ නැතුව තියන්නේ නෑ. අපිට පුංචි කාලේ උගන්වනවා අපේ සීයලා. වැඩක් කරලා ඉවර වුණාට පස්සේ ආයුධය හොදලා තියන්න නැත්නම් ආයුධය අඬනවා කියලා. පිඟානට කෝප්පෙට ගරු කළා. ගරාජ් වැඩ කරන කෙනෙක් ඒ වගේම පෙදරේරු මේසන් රස්සාව කරන කෙනෙක් තමන්ගේ උපකරණ ටික අරගෙන රස්සාව කරලා ඉවර වෙලා ආපහු සරයක් හොඳට සෝදා පවිත්‍ර කරලා ඒක පිළිවෙලකට තියන්නේ වැඳලම නෙමෙයි බොහොම ගෞරවයෙන් නැතුම් නටන නැට්ටුවේ වැයුම් වයන වාදකයෙක් තමන්ගේ වාද්‍ය භාණ්ඩ නර්තන උපකරණ ගන්නෙත් භක්තියෙන් තැම්පත් කරන්නෙත් භක්තියෙන් නමේ පෙරදිග සංස්කෘතියේ ගිටාරයෙන් ගහනවා වගේ දේවල් එහෙමත් නැත්නම් තමන්ගේ සංගීත භාණ්ඩය උඩ දාලා අල්ලනවා වගේ දේවල් තමන්ගේ සංගීත භාණ්ඩය උඩින් කකුල දාලා සංගීත භාණ්ඩය උඩ නැගගෙන පහර දෙනවා වගේ එහෙම දේවල් අපි ගාව නැහැ. ඒ තරමටම පෙරදිග මිනිසා පාරිභෝගිකයෙක් හැටියට ආචාරශීලී. ඒක හින්දම තමයි පරිභෝජනවාදයේ නාස්තිය නැත්තේ. මම මෙතනදී ධර්මදේශනාවකට අදාළ නොවන වුණත් මේ කරුණක් කියන්න ඕන සිංහල සංස්කෘතියේ සුන. මාළු අල්ලන එකේ හොඳ නරක ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඉස්සර මාළු ඇල්ලුවේ දැලෙන් නෙමෙයි. කෙමනේ. පස්සේ කාලෙකදී තමයි වෙඩි දාලා මාළු අල්ලන්නේ. තවත් කාලෙකදී තමයි දැල් වලින් මාළු අල්ලන්නේ. දැලෙත් තියෙනවා සංස්කෘතියක්. ඒ දැල මාළු අල්ලන්න දාපුවාම ඒ දැලෙන් පොඩි මාළුන්ට යන්නත් ලොකු මාළුන්ට අහුවෙන්නත් විදියට තමයි හදලා තියෙන්නේ. මාළු ගොන්නක් එකට අහුවෙනකොට ඒක එහෙම වෙන්නේ නැහැ. මාළුන්ටත් මාළු අහුවෙනවනේ. හැබැයි කිමන ගහලා කිමන කියන්නේ එක්තරා විදිහක කූඩුවක් වගේ එකක්. ඒ කූඩුවේ උඩ කුඩයි යට පුළුල් හැබැයි ඒ කූඩුව මාළු ඉන්න තැනකට ගහපුවාම පොඩි මාළුන්ට යන්න පුළුවන්. යන්න බැරුව ඉතුරු වෙන්නේ ලොකු මාළුන්. තරමක් වයස දින ගානින් වැඩි මෝරපු මාළුන්. මාළු අල්ලන එක නිදර්ශනයක් හැටියට බණකට කියනවන් නෙමෙයි. ඒ ඒ මාළු අල්ලන වැඩෙත් ආචාරශීලී භාවයක් තියෙනවා. පොඩි මාළුන්ට යන්න ඇරලා ලොකු මාළු අල්ලන්නේ. ඒතර පොඩි මාළු අල්ලන්නේ නැද්ද? පොඩි මාළු අල්ලන්නේ ලොකු උනාට පස්සේ. ඒතර හැමදාම පොඩි මාළු ඉතුරු වෙනවා. ඒ විතරක් නෙමෙයි. දඩයක් කාර්යය දඩයන් කරනකොටත් තිබුණ ආචාරශීලීතාව. ඒ කියන්නේ පරිභෝජනවාදයේ නරකම නිදර්ශන ටිකක්. කිසි දවසක ගැබ්දර සතෙකුට විඳින්නේ නැහැ. කිසි දවසක කිරුදෙන මවකට විඳින්නේ නැහැ. සත්තුන් අතර වුණා. ඒ තරමට දඩයක්කාරයක් දඩයක්කාරයක් ආචාර්ශීලී. මස් කණ්ඩ ගන්නේ නැත්තම් කුරුල්ලෙක් වුණත් ඝාතනය කරන්නේ ඔවුන් සැලකුවේ ඒ පාපයක් හැටියට. ඒතර ඔවුන් මස්කන්ධ සතුන් මරණයක පාපයක් හැටියට නොසැලකුවේ ඇයිද කියන දාර්ශනික ප්‍රශ්නය ඒ අයට අදාළ නෑ. දඩයක්කාරයාට ආචාර ධර්ම තියෙන්න පුළුවන් පින්තවුන් නැතත්. ආචාර ධර්ම තියෙන්නේ පින්පව් වලට වඩා වෙනස් විග්‍රහයක. ඒක හින්දා මේ ආචාරශීලීතාව පරිභෝජනයත් එක්ක බැඳී තියෙන්නේ කොයි විදිහටද? ආන්න එතන තමයි දැක්ම තියෙන්නේ. දැක්ම තමයි සියලුම පාරිභෝගික භාණ්ඩ සියලුම පරිභෝජන ද්‍රව්‍ය මා සඳහා නොවේ අප සඳහා නොවේ අද සඳහාම නොවේ. ඒ අනුව අදට වඩා වෙන දිනයකට අපට වඩා වෙන පිරිසකට එක්ක තමයි මේ කියාපු පරිභෝජන ද්‍රව්‍ය පාරිභෝගික උපකරණ සියල්ල තියෙනවා. ඒක හින්දා තමයි බුදු පියාණන් වහන්සේ තමා මෙන්ම අනුන්ද ලොව ජීවත් විය යුතුය කියන හැඟීමෙන් දේශනා කරන්නේ හිතන්ද. මෛත්‍රී භාවනාව අපි ගනිමු. ඉස්සර වෙලා පටන් ගන්නේ අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛියත්තානං පරිහරාමි අහං වියමයිහං ආචරුපජ්ජායා මාතා පිතරෝ හිත සත්තා මජ්ජත්තික සත්තා වේරී සත්තා අවේරී සත්තා ආදි වශයෙන් ඉස්සර වෙලාම කියන්නේ මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා ඊට පස්සේ ඊට පස්සේ තමයි අනේකාන්ද නිරෝගී වෙත්වා දැන් මේක තමයි සමාජ දුරස්ත භාවය ආරක්ෂා කරගනිමින් මුඛ ආවරණ පෙළඳ ගන්නා මේ කාලේ සිද්ධාන්ත තමා ආරක්ෂා වෙනව අනිකාද ආරක්ෂා වෙනව තමාද ආරක්ෂා විය යුතුයි අනිකාගෙන් අනිකාද ආරක්ෂා විය යුතුයි තමාගෙන් ඒකට තමයි මම නිදුක් වෙම්වා කියලා පටන් අරන් මා මෙන්ම මාගේ ගුරුවරයින්ද දෙමාපියන්ද හිතවත් සත්වද හිතවත් සත්වද බලන්න. එතකොට එතන කියවෙන කරුණ තමයි මා මෙන්ම අනේකා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා තව තැනකදී අත්තව්‍යාබාධායන සංවත්තති පරව්‍යාබාධායන සංවත්තති තමාට අහිත පිණිස නොපවත්නා වූද අනේකාට අහිත පිණිස නොපවත්නා වූද ආකාරයට ජීවත් විය යුතුය යන්න. දැන් තමන්ට අහිත පිණිස පවතින්නේ නැත්තම් කරන්නේ නෑ. විතරක්. අනේකාට අහිත පිණිස වෙන දේ කරන්නේත් නෑ. ඒ විතරකුත්. තමාටද අනේකාටද දෙපිරිසිදු උභයව්‍යාබාධාය පින සංගත දෙපිරිසිදුම හිත පිණිස පවතින යමක් කරන්නේ නේ ඒ හින්දා මම මගේ පාඩුවේ මට මගෙම කියන අර්ථයෙන් නෙමෙයි ජීවත් වෙන්න නිර්දේශ කරන්නේ තථාගතයන් වහන්සේ සියලු නිර්දේශයන් යන්නේ තමාටද අනේකාටද මමද සෙස්සන්ද යන ආර්ථයෙන් ඒක හින්දා ඊටාම ගැඹුරින් දර්ශනයක් හැටියට මේ පරිභෝජනවාදයේ ආචාරශීලීතාව හැදෑරිය යුතුව තියෙනවා. කාරුණික පින්වත්නි ලෝකයේ තියෙන සම්පත් සීමිතයි. පාරිභෝගිකයෝ අසීමිතයි පාරිභෝගිකයන් සතුව තියෙන්නා වූ ආශාවන් අතිශයින්ම අසීමිතයි. අපි දුටුවා අන්තර්ජාලයෙන් ඇතම් පුද්ගලයන් මේ වෛරස් කාලේ ලෝකයම වැළඳගත් වෛරස් කාලේ ඇතම් පුද්ගලයෝ තමන්ගේ නිවාස ගබඩා බවට පත් කරගත්තා. ලංකාවේ ඉඳහිට අපිට ඒ ස්වභාවයන් දකින්නට ලැබුණා. යුරෝපයේ ඇතැම් රටක තමන්ගේ නිවෙස සපුරා ගබඩාවන් බවට පත් කරගත්තා. සුපිරි වෙළඳ සැල් වගේ තමන්ගේ ගෙවල් වල භාණ්ඩ ගොඩ ගහගත්තා. මේ ගොඩ ගහ ගැනීමේ අවසානය උනේ සාල පාරිභෝගික භාණ්ඩ තොගයක් එක් පුද්ගලයෙකු සතු වීමයි. ලෝක විශාල ප්‍රමාණයක් මිනිසුන්ට එදා වේල සරි කරගන්න නැතුව දුක්ඛිත ජීවිත ගෙවන් කළා. අපිට ඒ බඳු නිදර්ශන ශ්‍රී ලංකාවෙන් සොයා ගන්නට එච්චරටම සුලභ නෑ. ඒත් ඇතැම් රටවල එහෙම වුණා. දැන් මේ තමයි පාරිභෝගික ආචාරශීලීතාවට එරෙහි වෙච්ච වෙලාව. ඒක හින්දා පරිභෝජනයේදී සැලකිය යුතු කරුණ තමා මෙන්ම අනේකාද ජීවත් විය යුතුයි තමා මෙන්ම අනේකාද පරිභෝජනය කළ යුතුය. මා පිරිසිදුව පරිභෝජනය කරන්නාසේ අනේකාද පිරිසිදුව පරිභෝජනය කළ යුතුය. එහෙන් මා වෛරසයෙන් මිදිය යුතු ආසේම මාගෙන් අනේකාද වෛරසය බෝ නොවන තැනක තිබිය යුතුය. මේ විදිහට හිතුවොත් පමණයි අපට පරිභෝජනයේ ආචාරශීලීතාව එහෙමත් නැත්නම් පාරිභෝගික ආචාර ධර්ම ආරක්ෂා කරන පුද්ගලයන් බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ. එහෙමත් නැත්නම් ආගමික සදාචාර සම්පන්න පාරිභෝගිකයෙක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ කාරණා උද්දෘත වෙන්නේ පටිසංකා යෝනිසෝ ආදී ප්‍රත්‍යවේක්ෂණ ධර්මතාව මතින්. මේ කරුණ ඔබගේ මගේ අප සමගයේ ජීවිතවලට ආලෝකයක් එකතු කරලා හෙට දවස යහපත් කරන්නට උපස්තම්භක වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. කාරුණික පින්වත්නි මේ වෙසක් පෝ දවස ඇවිදින්න පුළුවන් දවසක් නෙමෙයි. තොරන් නැති, දන්සල් නැති වෙසක් කාලයක්. ඒක හොඳයි. සමහර වෙලාවට අපිට ආදර්ශ සම්පන්න වෙසක් සැමරුමක් කරන්නට පුළුවන්. නොකල හැක්කේ විනෝදාස්වාද ජනක වෙසක් කළ හැක්කේ ආගමික වතාවක් ඒ සඳහා විහාරස්ථානවලටද නොගිහින් ගෘහාශ්‍රිතව ගෙදරට වෙලා ඉඳගෙන වෙනද පන්සලට යන එක්කෙනා වෙනුවට ගෙදර ඉන්න සියලු දෙනාම ශීල සමාදානයේහි නියුක්ත වෙලා බුදු පියාණන් වහන්සේට ගෙදර හදාගත්ත එළවලුවක් පළතුරුවක් පූජා කරලා ගුවන් විදුලියෙන් දේශනා කරනු ලබන ධර්මානුශාසන ගුවන් විදුලියෙන් කරනු ලබන සීල සමාදානීය ආදී වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ගුවන් විදුලියත් සමගම වෙසක් උත්සවයේ ආගමික කටයුතු සැමරීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා ඔබට ආරාධනා කරනවා ගුවන් විදුලියත් සමග වෙසක් උත්සවය ආගමානුකූලව සමරන්නය කියා. අද දවසේ ධර්ම ශ්‍රවණය කළ පින්වත් සෑම දිනාටම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබ පින් ඵලය අත්පත් වේවා හැම දිනාටම නිරෝගී සම්පත චිරජීවනය ශාන්තියම උදා වේවා බුදුරම සංඝයන තුනුරුවනේ ආශිර්වාදය වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නිමාවටපත් කරමු සෑම දිනාටම තුනුරුවන් සරණ වේවා ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං කරන්ති සාදු සාදු සාදු ධර්මානුශාසනාව ප්‍රවතු ගෞරවනීය දේශකයාණන් වහන්සේ කෙළණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දූනගහ ඉන්දුරාගාර ශ්‍රී ජීතවනාරාම විහාරවාසී අතිපූජ්‍ය ඉන්දුරාගාරේ ධම්මරත්න ස්වාමින්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා සේම. උන්වහන්සේ ඇතිදැඩි කළ ආදරණීය ගුරු මව්පියන්ටත් සිල් දෙනාටමත් මේ පින ආශිර්වාදයක් වේවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධය ලබන්නට බුද්ධ පුත්‍රයෙකු සසුනට පූජා කළ උතුම් කුසලය හේතු වාසනා වේවා කිය අපි සාදුකාරයක් පවත්වමින් ආශිර්වාද පුණ්‍ය අනුමೋದනා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු සියලු දෙනාටම පිරුවන් සරණයි